පැයකට වැඩි පොඩි කාලයක් අපි අරගෙන තියෙනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු සභාවේ ලිඛිතව වාචික ප්‍රශ්න තියෙනවා නම් ධර්ම සාකච්ඡාවට සුදුසු ඒ සඳහා වේලාව ගන්නයි කියලා මම කර්මාන් ඉල්ලා සිටිනවා. පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ ඊයේ දිනේ පැයක පමණ පරියන්කේදී නිින්දකින් මෙන් අවදි වන විට ඉන්නා තැන සල්ප වේලාවකට සිතාගත නොහැකි විය. ඊළඟට සිතුනේ ගෙදර මගේ කාමරයේ ඉන්නා බවයි. නමුත් මා විසින් සිටින්නේ ඇලන්වැත්නි ආරාමයේ බව කල්පනා වූයේ ඊටත් පසුය. මේ පහදා දෙන්න සිදු වේවා. මේකද ධර්ම දේශනාව අවසාන හරියට මම දක්කරපු විදිහට හැම වෙලාවෙම බණීදී අලුත් දෙයක් පෙන්නනවා. අපි හැම වෙලාවෙම ඒකට වෛර කරනවා. ඒකට පොරුට්ටු වෙනවා. ඒක තේරුම් ගන්න බැරුව මුතුම විදිහට මේ ඇයි මේ මේ ඇලන් මැටිල් රාමින්දදී ඇලන් මැටිල් රාමින් ඉන්න බව දැනගන්න බැරි වුණේ මොකද කියලා මුතුම අභියෝගයක් කරනවා මේ සංඥාවක ඉන්න බව දන්නවා. ඒ නිසා භාවනා ශිල්ලකාරකම කියන්නේ අතපය කරලා නැහැ නේ සීලේ කරලා නැහැ නේ. ඇලන් මැටිල් රාමින් ඉඳගෙන වෙන තැනක හිටියා කියලා හිතුවා මොකද්ද අද ප්‍රශ්නේ? වෙන තැනක ඉඳගෙන ඇලන් මැටිල් රාමින් ඉන්නවා කිව්වා මොකද්ද ප්‍රශ්නේ දෙකම හීනනේ. මේ ඇලර්මෙත්‍රාම ඉන්නවා කියන්නේ තීනය. මේ කරකොල තැරේ තීනය. ඉතින් මේ හැම එකම විශ්නගන යන්න ගියොත් ඔය ලියන් කිට මල්ල උගෝව වල්නවා වගේ මේක මේ සත්‍යයට ඇති අකමැත්ත. අලුත් දෙයකට ඇති අකමැත්ත. නාවු දෙයකට ඇති අකමැත්ත. ඉතින් ඒක නිසා මේ මේක භාවනා ජීවිතයේ සීලේදී මේක එච්චර මේන්නේ නෑ. සමාධියේදී ටිකක් එනවා ප්‍රඥා භාවනාවේදී මුල සිට අග දක්වා සම්පූර්ණ අලුත් පැතිකඩ පෙන්න පෙන්න යනවා. ඉතින් අර දවස් සතෙන් දිනු වෙනවා දවසෙන් දිනන කෙන ඔය කොයි පැතිකඩ පිටනවා සීලේ කැඩෙලා නැහැ කියලා දන්නවනේ. ඔය මොන පැතිකඩේ මොන නොදැක්ක දෙයක් දැක්කත් මගේ මේක ප්‍රතිපදාවේ දිනුවක් බව දන්න එයා ඔය එකක්වත් විස්තර කරන්නේ නැහැ. දන්නවා මේකත් හීනේ මේකත් හීනේ. ඉතින් මොකට එක්කෙනෙකුට නඩු කියන්නේ. අපි ජීඳා ජීවිතේ ගත කරන හීනයක් බව තේින්නේ සෝවන් වුණාට පස්සේ. අපි දන්නේ මේක නම් ඉතින් අත්දකින්න බලන් පුළුවන් සත්‍යක් කියලානේ. ඊට පස්සේ ඒ හීනේ ඇතුළත තව හීන තියෙනවා. මේවා කියන්නේ අන්තර් ප්‍රවාහ. ඇතුළත ප්‍රවාහ රාශියක් ගලනවා. ඉතින් මේකට වැඩිය මේක අසන්න කරන ගතියක් නෙමෙයි තියෙන්නේ. මේ අලුත් දෙන අලුත් දෙයට ප්‍රශ්න කරන්නේ නැතුව කෙනීකම් කරන තුකේ එන්න දෙන එක තමයි සෙල්ලක්කාරකම. එහෙම නොත් ඒව දහස් ගණන් එනවා. හැම එකක්ම ප්‍රශ්න කර කර හැම එකටම උත්තර බලන්න ගියොත් ආයෙ ඔය වගේ එකක් එනකොට බීතිකාවක් එකට ඇවිල්ලා බය වෙලා භාවනාව නොකරන දන්ට. ඒ නිසා මේ භාවනා කරන එක්කිනුටවත් අවශ්‍ය ප්‍රතිඵල ලැබිලා නැතුව නෙවෙයි තියෙන්නේ. මේ හැම කෙනෙක්ම සත් හොඳේ නාමයෙන් මේ වඩා හොඳ ප්‍රතික්ෂේප කරන නිසා ඒක ඒක මාර්ගයේ ට්‍රික් කරනවා. ඒ ප්‍රතික්ෂේප කරන නිසා දන්න හොඳේ නතර වෙනවා. අර ඊගාවට එන එක සැකක. බුදුඥානන්සේ සඳහන් කරනවා මේ වගේ වේත පැමිණෙන දේෙන් හදිසි පැමිණෙන විනිශ්චයකදී මිනිසෙක් විනිශ්චය කරන්නේ සද්ධාව, රුචිය, ආකාර පරිවිතක්ක, දිට්ඨි, නිඥාන කන්දිසා අනුස්සවේන් කිය. මේ සද්ධාව නිසා හිතපු එක ඇලර්මෙන්ට් රාමයේ ඇලර්මෙන්ට් රාම බව දන්නේ කොහොමද? ඇලර්මෙන්ට් රාමයේ ඉඳගෙන ඒක නොවන බව දන්නේක සද්ධාව ගාල ගන්නෑ. ඒක රුචිත් නෑ. ඒක පොත්පත්වල කියු මේකට ගැලපෙන්නේ නැහැ. තර්කයට ගැලපෙන්නේ නැහැ. දෘෂ්ටියක් නෙවෙයි නිසා ඒක ප්‍රතික්ෂේප කරනවා. බුදුහාම කියන ඔබ අල්ලගත්තේ ඒක තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. අර අතරු චිත්තක්ෂණයේ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒකට කරන්න තියෙන්නේ කිසිම මූල ධර්මයක් නැහැ. ඒ වෙන දෙයට මේක ප්‍රතිපදාවෙන් ආපව ගන්න නිසා සීල කැඩලා නැති නිසා සමාධිය කියන නිසා මේකට ඉඩ දීමේ ගතිය භාවනා කරලා ගන්න බෑ. ඒක සම්මාදිට්ඨිය. ඒකට ලෑස්ති ගතියක් තියෙනවනේ. එතෙන්ට එනකන් කර්ම අපිට ඉඩ දෙන්නේ කර්මාවරණ, ක්ලේශාවරණ තියෙනවා. ඉතින් මේ බණ කිය කියා කිය කියා පන්නරේ දෙන්නේ මේ වගේ ධර්මයේ මෙච්චර විවෘත වෙලා අපිට ඉඩ දෙනකොට ඇයි අපි ඒකට උණු වතුරක් කරන්නේ? ඇයි ඒකට අපි කෙනේකම් කරන්නේ? සංසාර ජීවිත බය සහ කාය කායට තියෙන ආදරය නිසා. කාය ජීවිත අපේක්ෂා වැඩි වෙන කෙනාට කුමර කුමරි සැප විඳපෙත් කරන්න මේ එකටවත් ඉදිරියට යන්න බෑ. ඒ නිසා වාඩි වෙනකොට වාඩි වෙන්න මගේ කායත් මගේ ජීවිතයත් බුදුන් පූජා වේවා. මොන දේ වුණත් මම ඉදිරියට යනවා කියලා මේ හේතු අහන එක නෙමෙයි වැඩි. ඊගාව සැරේදවත් මේ මතුවෙන ධර්මතාවයට අකුල් හෙලන්න නැතුව උමතරවක් කරන්න නැතුව යන්න අවශ්‍ය ශක්තිය ඇති කරන ඇති කර ගන්න පුළුවන් වුණොත් ඒක තමයි මට දෙන්න තියෙන උත්තරේ. එහෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මාස රේඛාමාරක් පමණ කාලයක් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරමින් ආනාපාන සතිය කරගෙන ගියෙමි. එක් දිනක් සක්මන පැයක කාලයක් වීමෙන් පසුව පරයන්කයට නොගොස් නිවසේ වැඩවල යෙදීමට සිදුවිය. නිවසේ වැඩ කරන අතරතුර වම දකුණ වශයෙන් සතිය පවත්වා ඇවිද යන විට එක්වරම මාගේ ශරීරය මා ඉදිරියෙන් ඇවිදගෙන යන අයුරු දුක් වෙමි. මගේ සිත පිටුපස සිට සිරුර යන සැටි දුටු විට මා මෙතෙක් මමයි කීවේ රොබෝ කෙනෙක් රොබෝ කෙනෙක් දර කොටයක් වැනි දෙයකට නේදැයි සිතුනි. එතෙන් පටන් නොයෙක් අජීවී වස්තුන් හා මා අතර වෙනස සිත පමණක් මෙන් සිටේ. එම දර්ශනය දැක තත්පර කිහිපයකට පසු නැවත මා සිරුරේ සිරුරහා එක්විය. මේ පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව දීර්ඝායු සහ ඊතා ඉක්මනින් උතුම් අවියද්භාවය සාක්ෂාත් කර ගැනීමයි පතමි. මේකත් පරිතනවා ඉස්ලා ප්‍රශ්න වගේමයි වෙන පැති වලින් වෙන දෘෂ්ටි කෝණ වලින් වෙන ආකාර වලින් වෙන සටහන් වලින් එකම දේ පෙන්නනවා. ඉතින් අපි දන්න ආකාර සටහන් ආකාර පඤ්ඤාති සංඨාන පඤ්ඤාති විනාශ වෙච්ච ගමන් අපි ඒකට විරුද්ධව ප්‍රකාශ කරනවා. එහෙනම් අපි ඒකට ඇලර්ජික් වෙනවා. එහෙනම් අපිට ඒක දරා ගන්න බැරි. ඊට පස්සේ මුළු භාවනාව ඔක්කොම නතර කරලා ඒක විශ්ල ගන්න. හැබැයි එතන තමයි ධර්මයේ තියෙන්නේ. ඒකට fear of freedom කියලා කියනවා. අපි විමුක්තියට බයයි. විවේකයට බයයි. නිදහසට බයයි. බැඳීමට ආසයි. දන්න ගඳට ආසයි. ඉතින් අපි ඒක දන්න විදිහට මම මේ ඇවිදින එකට හරි සතුටුයි. භාවනා කරනකොට කොහොමදත් වෙන්නවා. මේක වයින් කර බෝඩින් කික් වාගේ. මේක රූපඩයක් නටවනවා වගේ නට වෙනවා. ඒක දකින හැම වෙලාවෙදී මට සම්ප්‍රදාන කුල ධර්මයේ ලියන ඕක වෙන්න දෙන්න එපා පිසි වැඩි දන්නේ අන්තභාගයට ඇවිත් දන්නේ ඔළුව තොමුතු වෙලාක් දන්නේ ඕක පුළුවන් නම් බේට් ටිකක් දීපන් මේ වැඩේ නම් කරන්න එපා නිගමන ආරෝග්‍යල සයිකියාට්‍රික් කෙනෙකුට කිව්වා නම් මොකද කරන්න කියලා දන්නේ සයිකඩෙලික් මෙඩිසින් දෙනවා ආයෙත් මම ඇති කරලා ජීවිතර කියලා කියනවා ඔබ ආයෙ කඩා ගන්නතු මේ දෙල්ලම් බඩොත් ටික දෙල්ලම් කරන්න පුළුවන් තරම් මම හදාගන්න මම කැඩුනොත් මයි ළඟට එන්න මම බේත් දෙන්න මුළු සයිකියාට්‍රික් වලින් කරන්නේ නැවතර මම ආයෙදී අර ඊගෝ එක හදලා තියලා බබාට සෙල්ලම් කරන්න දෙන එක තමයි. ඉතින් මං ගිහිල්ලා කිව්වොත් එහෙම අදකට එහෙම මම ආයෙනක් නැහැ නේ ඊගෝ එකක් නැහැ නේ ඔය කෙලින්ම පිසකොළුනා. අනීව කරන්න බැරි කියලා. අපිට බෙදගම් කරන්න ඉන්න ඔක්කොටම තියෙන උන්වල් පිස්සු. බුදුචානන්ස පිස්සු නැහැ. නැන්දේ කිනම් ඔය බලාගෙන හිටපු දෙය ඇත්ත නෑ යකෝ නිවන් දකින්න එපායි. වෙනස් විදිහකට පෙන්වන්න හදන්නේ. උකට පෙන්වන්නයි මේක වෙනස් වෙන බව, අනිත්‍ය බව. මම ඇවිදිනා වගේ පෙන්වන්නට පිටිපස්සෙන් බලගෙන ඉන්නවා. මම යනවා. නැතරුකට යනවා. ඒක පිටින වෙනස් ආකාරයක් සහ වෙනස් ස්වරූපයක් අනිත්‍යයි. පිළි ගන්න බෑ. ඒ තරම් දැඩි නිත්‍ය සංඥාවක් අපි මේක ගොඩාක් වෙන්නේ බෞද්ධයන්ට විතරයි. පරිශන කර පරිේතුස්නාව ඇති. බටේර කෙනෙක් මේ බොහොම සතුටින් බාර ගන්න අඩේ. මේ භාවනා කළ සුළු කාලෙක මට අනිත්‍ය වැටුණා කියලා. අපේ කට්ටිය කියනවා අනේ මට මේ සෙත් කවියක් කියවන්න පිළිත් මුලකට ගහන්න සාන්ති කර්මයක් කරන්න මේ මේ අනිත්‍ය වැටීගෙන එනවා අපේ අම්බෝ. අර නිත්‍ය කොටුවට දාලා දෙන්නේ. මේක එක පැත්තක ලිප්ටි පේන්න තියෙනවා මේක රස විඳින ගතිය. සුජීපත් කරන ගතිය රස විඳින ගතියකුත් තියෙනවා. තමන්ට මේ ප්‍රශ්න විසඳ ගන්න තරම් ආත්ම ශක්තිය ඇවිල්ලා නැහැ. ඒක නිසා මේ මොකද වෙලා තියෙන්නේ කියලා අහනවා. කවදා හෝ එයාට ඒක ආත්ම ශක්තිය තමා තුළින්ම ඉඳපත් දවසේ අපි කියනවා සෝවාන් වෙනවා. අපි කියනවා එයාට අවේක්ක ප්‍රසාදයක් පාලුණයි කියලා නොසැලෙන ශ්‍රද්ධාවක්. මේ සෑම සටහනක්ම මේ සෑම ආකාරයක්ම වෙනස් වෙනවා. අපි අපන්න ධාතිකයේ කියලා තියෙන නම, ආදින්දි කාඩ් එකේ තියෙන අංකය, પાස්පෝර්ට් එකේ තියෙන ෆොටෝ එක අපි දැන් වෙනස් වෙන්න බෑ ඒක නිට්ටයයි කියලානේ. ඒක තමයි මේ ගෙවලිය අපිට පොවට හදන දේ. බුදුහාමුදුරුවෝ සියල්ල අනිත්‍යයි. ඒ මිනිස්සුගේ නාටකෙට ඔබ තිබිච්චා. නමුත් මේ අනිත්‍ය බව එකක් තියා බොහෝ වෙලා බලනින්ද ඒකට නොබෝ කල්ද මේ ගොඩාක්කල් ගිය වැඩක් නෙවෙයි මේ පැයක් සක්මන් කරලා ඒ ඊතර වැඩක් කරනකොට පේනවා. නිකන් යන්ත්‍රයෙන් වැඩ කරනවා වගේ නිකන් සාමාන්‍යයෙන් කියන්නේ හිප්නොටයිස් කරලා එයාට ඔටෝ සජෙෂන් එකක් දුන්නයි කියලා. නැගිටිට පස්සේ එයා කරනවා. ඒක එයා දන්නේ කොහොමද වෙන්නේ කියලා. එතකොටත් ඔරේ මණ්ඩා. එතකොට කියනවා මේ අඩගේ ඉන්ද්‍රජාලයක් තිබුණා. මගේ ඔළුවට මොකක්ද දාලා. නැගිටිට පස්සේ එයා කරනවා ඒක. දැන් බුදුහාමුදුරු එහෙම ඉප්‍රෙස් කළා නෙවෙයි වෙන්නේ. උඹමයි ගුරා උඹමයි ලෙඩා. ඔන්න බලපන් ඔටෝ සජෙෂන් එක කාට පස්සේ වැඩි කරන්න හැටි. එතකොට අපිට පේන්නේ මගේ පාලනයෙන් ගිලි වුණා. මට මොකද්ද නිකන් භූත භාවයයක් ආවේ නැත්නම් මේ ඌත දෝෂයක් ආවා වගේ මේ එන සත්‍ය විවෘත වීමට අපි හරස් කරනවා. උතරම් අපි මැට්ටෝ, ඒ තරම් අපි සම්ප්‍රදායට කරයි. ඒ තරම් අපි කැමැති නෑ අනිත්‍ය මතු කරගන්න. හැබැයි මතක තියාගන්න ඔගොල්ලෝ කොච්චර අකමැති වුණත් භාවනා කරොත් අනිත්‍ය නම් අවුරුදු 2600ක් පරණ ගතියක් නෑ. කහ කෑල්ල දෙකට කඩා වගේ පෙන්නනවා. ඒක වළක්වන්න බෑ කාටවත්. ඒක නිසා ඒකට හැඩ ගැහුනොත් බුද්ධ පාක්ෂික වෙනවා. ඒකට විරුද්ධ වුණොත් මාර්ග පාක්ෂික වෙනවා. මේකේ එහෙම එකක් නැහැ. මේක දෙපැත්තක සංසන්දනය කරන්න ඉඩක් තියෙනවා. ධෛර්ය කරන්න තියෙන්නේ ධර්මයේ නාමයෙන් මේකට වෙන්න දෙන්න. අභියෝග කරන්න එපා. මුණු අතරක් කරන්න එපා. මේක ලොකු ප්‍රතිපදාවක දිනුමක්. අන්නේ විශ්වාසය තියෙති දවසේ අහෝ සුඛං අහෝ සුඛං කියලා කියනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙරට වඩා වැඩි කාලයක් සතිය පිහිටවමින් එදිනෙදා වැඩවල නිරත වෙමි. එසේම ආස්වාද ප්‍රාස්වාදයේ අනුව ජීවිතයේ ගෙවී යන ආකාරයද දකිමි. අත්හැරීමද කෙරේ. සමීපය කුජිතේ ගැන පවා විමසන විට ඇයෝවා අතහරින්න බැරිද කියා අසන්නට පෙළඹේ. ඒ නිසාම නුරුස්සනා ගතියක් සිදුවේ. මේ ගතිය ද්වේෂයද එය වළක්වන්නේ කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න මැනවි. ඔබ වහන්සේට දෙවන් සරණයි. මේක තමයි සෙනඟක් එක්ක ඉන්නකොට තියෙන කටුකොම. මේ කියන එක නම් දන්නේ නැහැ සෙනඟක් එක්ක ඉන්න බව. අනික් කට්ටිය භාවනා නොකරන බව දන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලන් උගන්වන්න හදනවා මේ අභිධර්මයේ ඊවල වලට කියන. ඒ නිසා තමන්ගේ ගුණ වසහාගෙන ජීවත් වෙන මනසට කිසිම ප්‍රශ්නයක් නැහැ. ලොකු සාමිනාචිනකොට කිව්වේ තමන්ගේ මිම්මෙන් අනුමනින්න එපා. ඒගොල්ලෝ මේ ශික්ෂාව කියන්නේ නෙවෙයි. ඒගොල්ලන්ට මොකටද මේ අත්දින්න කතා කරන්නේ? ඒගොල්ලෝ කියන්නේ මේකත් අල්ලලා තියන්නේ. ඔකට තව ඕන මේකත් දෙන්න. ඒකට මේ මිනිස්සු ආනිසංසයත් ලැබෙනවා. අපිට මේක තැම්පත් කරලා තැන්කුත් හම්බ වෙනවා. පිනකුත් හම්බ වෙනවා. ඒ කටි කැමතිනේ තව දෙනවද කියලා. මේකත් අල්ලගන්නේ එහෙනම් මේකත් අල්ලගන්නේ කියලා ඒ හම්බෙච්ච වෙලාවේ ජී ටිකක් දීලා කියන්නේ සතුටුද බබට ආයෙනම් බබා සතුටින් ඉන්න. ටටා මම කියනවා. මෙන්න ඌව ගන්න එපා. ඌව හොඳ නැහැ. ඇයි ওই පුංචි දේවල් තාස කරන්න කියපුවාම නිකන් පිස්සු ඇද්දලුනා මිනිස්සු. ඉතින් මේ මේ මිනිස්සු මේ මේ ප්‍රතිපදාවක ඉන්නේ නෙවෙයි. මට තේරෙන්නේ කියලා. ඒ තමන්ගේ ප්‍රේමික අනුබල. ඒක මේ භික්ෂුන් වහන්සේලා අතර උග්‍ර ලෙඩක්. භාවනා කරනකොටත් ඒ අංගනවා ටිකක්. අනික් අයට පෙන්වන්නට හදනවා මේ මම අතහරන කෙනෙක්. මයිලක ඉන්න කට්ටියත් අතාරින්න ඕනේ. ඊයවදල් වෙන මෙයාට වයර් මාරු ලදීනි කියලා බීතු කියනවා. සාධාරණයි. නිසා කරුණාකර මතක තියාගන්න මගේ මිම්මෙන් අනුම්මනින්න එපා. ඒ භාවනා කරන අය අතර නම් අපිට ඒක අදා බෙදා ගන්න පුළුවන්. නමුත් අනිත් අය ඉන්න අතරේ ඒ ඒක කියන්නේ පොඩි ළමයි සෙල්ලම්ගයක් හදලා සෙල්ලම් කරන වෙලාවේ අම්මට තාත්තට තමන්ගේ වැඩක් කරගන්න පුළුවන්. එයා සෙල්ලම්පත් වෙනවා. ඒ පොඩි උන්නේ දෙනවා අපේ අම්මා ආර්දනා කරන්න ඕනේ සෙල්ලම්ගෙට කියලා. ඉතින් පොඩි එකා කියලා කියනවා අම්මට මෙන්න මේ බත් එකක් කිව්වා. ඇවිල්ලා කන්න කියලා පොල් කට්ටකට වැලි ටිකක් දාලා කොළ ටිකක් තියලා. ඉතින් ගිහලා දෙනවනේ. ඉතින් අම්මා කරන්නේ මේ පොඩි උන්ගේ භාෂාවට නිසා බෞද්ධ එකක් නඩවන්න ඕන කියලා ඔක බල්ලා මේ මොනවාරි කියලා යන එකනේ කරන්නේ. පොඩි උන් ඇත්ත කියනවා වගේනේ වැඩි එකනේ ඉන්නේ. උගර ගිහලා ඇයි බබා මේ පොල් කට්ටකට වැලි දාලා බත් කියන්නේ කියලා අහුවොත් එම ඉවරයිනේ දෙල්ලන්ගේ. දැන් මෙයා ගිහලා කියන චී බබා ඌව බත් කියන්නේ ඌව පොල් කට්ට ඕක අර කොඩිය උන්න මේ අම්මට මිලෝ හතරක් මොළ ධාතුවක් ඇත්තේ නෑ. මේ අම්මා දෙල්ලංගෙට ඇවිල්ලා ඉන්න බව අම්මා දන්නේ මේ ළමා දෙල්ලමකට සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. අර සෙල්ලමේ අනේක යන්න අර ඒක අම්මට කියලා පොල් ටිකක් ගාගෙන වැඩක් කරන්න වෙලාවක් හම්බ වෙනවනේ. බලන්නට වන්නේ පයිතර පුත්‍රයන් සේවා දෙනවා කුමරු කුමරියන්ගේ වැඩි ක්‍රීඩාවකට ගිහිල්ලා ඉන්න වෙලාවේදී ඒක දැනගන්න. ඒ ඒගොල්ලන්ගේ ලෝකේ දැන් අපි බබාගේ භාෂාවෙන් කතා කරලා එන එකයි තියෙන්නේ. අපි වැඩිහිටි භාෂාවෙන් කතා කරන්නේ ඉතින් ඒ ඒ ඒ common sense එක නැත්නම් ඒ සාමාන්‍ය දැනුම උදැන්නන්සේ සියර දෙහිය පාවිච්චි කරලා ඒකලයි මේකෙන් ගැලවෙන්නේ. ගැලවෙන්න බැරි කට්ටිය තමයි නෑ ඒ කියන්නේ. මොන තාලෙන්වත් බෑ ලබනාතරටත් එනවා. ගන්නොට පස්සෙත් නන්දමට දන් දෙනවා කියලා නෑදෑකම කියලා දන් දෙනවා. උතුම જાතියක් ලංකාවේ. මේ ඉන්න ගන්නම් ওই නෑදෑකම මොකක් හරි කමන්නේ මරණයට පස්සේ මේ අම්මට දන් දෙනවා දැන් නම්මට දන් දෙනවා මාමට දන් දෙනවා කියලා මලත් නෑදකම අතාරින්නේ නෑ. දැන් පිටට ඔල්ලෝ නම් අම්මා කවුද කියලා දන්නේ නෑ. තාත්තා කවුද කියලා දන්නේ නෑ. සිංගල් පෙරන්නේ මේ පුතා අම්මත් එක්ක රමණීය කරනවා දන්නේ නැහැ. අම්මත් එක්ක නෙමෙයි ඇදලා තියෙන තාත්තත් එක්ක. ඉතින් ඒක ඒක අතිමල් හොඳයි. දන්නේ අම්මා ඉවරයි තාත්තා ඉවරයි. ඉතින් අම්මට මැරලා පින් දෙනවා අනම්මනම් මොන බයිලාවක් නැහැ. මේක දැනගත්තට පස්සේ මලත් තාත්ත වෙනින් 80ක් වෙනි දානේ 20 වෙනි දානේ 30 වෙනි දානේ අනේ දීලා අපාර වූ මේ සංසාරේ මගේ ඔබේම පුතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියෝ සොරිගේ රහිතනවා මේ මේ බැඳීමක තියෙන ආශාවක් ඉතින් මේක ද්වේෂය වගේ වෙනවා. තන්නිකර ද්වේෂයනේ බැඳීම කියලා කියන්නේ බැඳීම කියලා ද්වේෂය. අපි ද්වේෂයෙන් තාත්තා මරනවා කියලා හිතාගෙන ඉඳලා ඊගාවාත්මේ තාත්තා මරුවා නම් අපි කියනවා කැතයි කියලා. ඒකම ආශාවෙන් කියලා තාත්තා වෙන්න ඕන කියලා තාත්තා වුණා නම් ඒත් කැතයි. කිලස්ටි. ඒක තේරුම් ගන්න බෑනේ අපිට. මං කියන්නේ ඒ නිසා මම තාත්තා අයින් කරන්න කියලා. මොකද භාවනා විශේෂිත මතක තියාගන්න මේ සියල්ල වෙනස් වෙන සුළුයි. අන්නේ වෙනස් වෙන සුළුතාවය භාවනා ලෝකේදී වයි. එහෙම නැත්නම් මේ විපස්සනා වෙදීමත් විමතියන්න බැරි නම් ඉතින් ඒක නට භාවනාදී හැම වෙලාවෙදීම පෙට්‍රල් වාහනයකට ඩීසල් දැම්මා වගේ අලිය අවුලක් වෙනවා. ඉතින් සාකච්ඡාව වැඩ වෙන එකක් නෑ ඒකට. තනියම විශ්ලේෂණයක් බෑ. සාකච්ඡාදී එක එකනාගේ මත අදහස් කරලා කියන නිත්‍ය සංඥාවෙන් යන්න එපා භාවනාවට අනිත්‍ය සංඥාවෙන් යන්න. අපි හිතන සතාංශ ආකාර වෙනස් විය හැකි ඒක තමයි භාවනාවේ දියුණුව. ඒකට අකුල් හෙලන්න එපා. ඒකට බාධා කරන්න එපා. බාධා කරොත් මේ වමනේ යනකොට කටවහගත්තොත් මොකද වෙන්නේ? අපස්මාර. අත වහගෙන ආයෙ ගිල්ලොත් මොකද වෙන්නේ? මම නෑ. ඒ එළියට යන වෙලාව එළියට යන්න දෙන්න බෑ. ඒක මේ විරේචනයක් වෙන්න. අයියෝ මේ හොඳ වටිනා පරිපෝකාලයි මේ ඉතියේ ඒ නිසා මම මේ මේක නම් යන්න දෙන්න බෑ මේ ඉන්දියාවෙන් ගෙන අපේට මයිසූර් වලින් ගෙන ආවේ කියලා ආයෙ ගිලින්න ගත්තොත් මොකද? එළියට යන පරිපෝකෝ. ඉතින් ඒ වගේ මේ කෙලෙස් එළියට යන වෙලාවේදී ඒක පේන්නේ අනිත්‍ය වශයෙන් අපි බලාපොරොත්තු වෙච්චි ආකාර සටහන් නැහැ. මම කියන්නේ මේ මම මේ කිව්වයි කියලා උපදෙන්නට මේක කරන්න පුළුවන් මේක අමාරුයි. ඒ තරම් අපි මේ සටහන් ආකාර වලට බැඳිලා තියෙන්නේ. ඒත් භාවනාවට අනේක නම් මතක තියානින්ද නිච්ච සංඥා වෙනකොට අනිච්ච සංඥා ටිකක් වඩාගෙන ගියොත් මේක ටික කාලෙකින් පරෝපදේශ රහිතව තමයි තේරෙන පටන් ගන්නවා. ඒකයි අපි ධර්ම සාකච්ඡාවෙන් බලාපොරොත්තු වෙන අර්ථය. වශයෙන් ගල්සායන වංශ අවසන් හුස්ම සිහියෙන් හෙළුවොත් රූපාවචර කාම ලෝකයේ ඉදීමට සිදු වේද පහදා දෙනසේක්වා සුපත් වේවා. එහෙම ඇත්තටම එහෙම න්‍යායක් ඇත්තේ නෑ. නම් සර්වචනාංශයේ ඔය සෝතානුද්ධත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ අපි දේශනා කරපු විදිහට ධර්මයේ බීලා ඉන්නවනම් මැරෙන්නේ ඉස්සෙල්ලා සුතා දතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දික්ඛ්‍යා සුප්පටි විද්ධා කියන විදිහට හොඳට අහලා හොඳට හිතේ දරාගෙන හොඳට ಪರಿචය ආනපන මේමයි පරියන්ක මේමයි සක්මණ මේ හොඳට ಪರಿචිතා සුසමාරද්දා හොඳට ඒක අරසා ගන්න හිටියොත් මරණ චිත්තක්ෂණයේ සිහිරි කල්ුණා හොඳ දැනකට යනවා කියලා නම් තියෙනවා. දැන් මේකේ කියලා තියෙන ඉන්නකම් පිසු කියලා අවධාන මොහොත විතරක් මේ සතියෙන් හිටියොත් එහෙම වැඩේ ෂේප්ද කියලා මේ කවුරු රවට්ටන්න හදනවද දන්නේ නැහැ. ඒ කියන්නේ മന്ത്രിතුමාගේ ලියුම දීලා ජොබ් එක ගන්න හදන. ඊට පස්සේ ජොබ් එක කරන්න බැන්න. එනිසා බුදුරජාණන් බුද්ධහම කියලා කියන්නේ අවස්ථාවාදයක් නෙවෙයි. මේ හේතුවට මේ ඵලය ලැබෙන නිසා අවසාන මොහොතේ කොහොම හරි බ්‍රවුන්ස් කම්පැනි දරි කම්පැනියන්ට කොන්ත්‍රාත්යක් දෙනවා මට අනේ සතිය ගෙනත් දීපන් මම අවසාන මොහොතේ කියලා නැත්නම් මිලර්ස් කම්පැනිට කොන්ත්‍රාත්යක් දෙනවා. මේ අවසාන මොහොතේ කොහොම හරි මට සතිය පිටව ගන්න කියලා. ඉන්නකම් පිස්සු කෙලිනවා. ඉතින් අපිගේ බ්‍රවුන්ස් කම්පැනි වල සතිය තිබ්බයි කියලා ඒ වෙලාවේ. දැන් අනා රූප ආචර කාම ලෝකේ ඉන්න පුළුවන් නම් මාරු අවසාන වෙලාව විතරක් ඒ පොඩ්ඩක් එහෙම එකද කරන්නේ. ඒකේ අනිත් පැත්ත බුදුහාම කරනවා ඉන්නකම් භාවනා කරන අන්තිම මොහොතේ පිස්සු කෙලියක් ධර්මයේ වගකීම. ඒක තමයි ඔය කායගත සති සූත්‍රය කියන්නේ. කය පිළිබඳව ආශේවිතා භාවිතා බෞලී කතා යානි කතා වත්තු කතා දිට්ඨි ආදී කිතේ හිටියොත් ඔබ බලාපොරොත්තු වෙන්නේ බලාපොරොත්තු වලට වැඩි හිද්දකට. ඒ නිසා ඒ ටික කරපන්. ඒකට වෙන්න ඕන දේ වෙයි. එහෙම නැතු මේ අතරින් ගසලා මෙතනින් ගසලා සර්කිට් එක මාරු කරලා කරන්නේ. ඒකට කියන්නේ අවස්ථාවාදී කියලා ඉතින්. මේ වගේ දේවල් කල්පනා කරනවා කියලා හිතන්නේ ධර්මයේ ගැඹීරත්වය දන්නේ නැතුව බය සංසාර බයේ තියෙන බරු බැලන්කම දන්නේ නැතුව මේ අභිධර්මයේ කරුණු අල්ලගෙන මේ සර්කිට් එක මාරු කරලා මායя පරද්දන්න හදනවා. යම රජුරෝ නොමග අරින්න හදනවා. මේ ෂයි බෝල් එකක් ගහලා ස්ක්‍රූ බෝල් එකක් දාලා අවුට් කරන්න හදනවා. එහෙම කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා තමයි තේරෙයි තමන්ගේ කයත් එක්ක තමන්ගේ ඉරියව්වත් එක්ක තියෙන සුවදකම තමයි මරණ මේ මේ. අයියත් තියෙන වෙලාවේ තියෙන සුවදකම තමයි තීන්දුව ගන්න මරණ වෙලාවේදී කොහොමද කරන්නේ කියලා. ඒක හම්බෙන් කරන්නත් බෑ. ඒක වෙනවනම් ඊට ඉස්සෙල්ලා හොඳටම ජීවත් වෙනකොට දන්නවා අනිවාර්යෙන් මැරෙනවා. මට ජීවත් වෙද්දී නම් දැන් පුළුවන් සතිය පිටවන්න. මගේ පරමාර්ථය වෙන්න ඕනේ මරණ මොහොතේ සතිය පිටවන්න. එහෙනම් මේක බහුලීගත කරන්න. ඒකට කෙලෙස් එනවා අඩුයි. කෙලෙස් කැපෙනවා වැඩි. ඒකට අනිවාර්යෙන්ම මරණ මොහොත කරන්න වඩා හොඳ භද්‍ර මරණය, මංගල මරණය, සුභ මරණය කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. මේ විදිහට අවසාන මොහොතේ වෙනස් කරන්න බෑ කෙරුවට පස්සේ අතෙන් වෙනමයි කියලා එහෙම නීතියකුත් නෑ මේ කියන විදිහට කාමාවචර ලෝකෙ උපදිනවා කියලා ඒක නිසා පුළුවන් තරම් බලන්න මේ ලැබිච්ච වෙලාවේ ලදලද වෙලාවේ නිත්‍ය භාවනාව කියන වචනේ මතක තියාගන්න. සතතාභ්‍යාසය කියලා කියන්නේ නිති භාවනාවට යන අඩු ගන්න දවසකට පැය. අඩු ගන්න දවසකට එක සක්මනක්. මේක රකින්න. ඒකල කල්පනා කරන්න එක දවසකට එක පැයක්වත් භාවනා කරන්න බැරි නම් අපි මොන තරම් කඹරන දාසයෝද කියලා. ඊටගෙදරක දාලා උදේට කසපාර 300යි දවසට කසපාර 300යි රැයට කසපාර 300යි දෙනවා වගේ එක පැයක්වත් වෙන් කරගන්න බැරි තරම් අපි කඹරනවා නම් මේ ජීවිතේ මොන තරම් අවාසනාවක්ද? මන්ට මේ බය 20ක් 23ක් අනුන්ට සේවය කරලා එක පැයක් වෙන් කරගන්න බැරි නම් අයිති අපාය කියලා විදිහට දෙයක් නැහැ. මේක සැපක් නෙවෙයි මේක ඉල්ලගෙන කරන පරිප්පුවක් කියලා මම කියන්නේ. ඇදගෙන නාන නෑ මම. ඕන මේකට කියන්න කතා කරලා රසාවක් කරනකොට දවස් 14ක් ලීව් දෙනවා. සික් ලීව් 9ක් දෙනවා. මේ රැකියාවක් කරනකොට දෙන්න ඕනේ ඒක. දවස් පහමාරක් වැඩ කරනකොට දවස් එකමාර අනිවාර්ය දෙන්න ඕනේ. එච්චර සූර කර්මිනියක් දෙනවා නම් අපේ නෑ ඉන්න බැරිද අපිට පැයක් දෙන්න දවසට පැය 24ක් වැඩ කරනවා. ඒත් දෙන්නේ. ඒත් දෙන්නේ. ඒක ටිකක් සැර වැඩි කියන්නේ. අඩු ගන්න සුමානකට වරුවක් එහෙම කරන්න බෑ. වරුවක් ඉල්ලුවොත් පැයක් දෙයි. යම රජුගෙන් කරගන්න පුළුවන් මේ දන්න කියන අයගෙන් නම් කප්පට බෑ. එසා වුණත් කකුල් මාට්ටුවක් දාලා සෙල්ලමක් දාලා Taman දැනගන්න ඕනේ වැඩි කරන ඒක නම් සාතිකයි. මම ඒක නම් සාතික කරනවා නිත්‍ය අභ්‍යාසවල. නිත්‍ය කාලසටහන විනාඩි 15ක් හරි දාගන්න දාගන්න බැරි නම් හිතන්න මොන කැඹිරිල්ලක්ද කමුරන්නේ කියලා. අපි මොනතරම් බැලියොද මොනතරම් දාශයොද මොනතරම් නිහිනද කියලා. ඒක දැම්මට පස්සේ මම සාතික වෙන්න විනාඩි 15 දැම්මොත් 30කට නගිනවා. 30කට දැම්මොත් 35ට 40ට පැයට නගිනවා. එතකොට ওই බලාගෙන ඉන්න කට්ටිය දන්නේ නැහැ. නිකන් මුලක් වැසට පස්සේ ගලක් ඇතුළට ගල පලනවනේ. ඒකල දිනනවා. ගලේ ඉතින් මුලක් වැසට පස්සේ මුලක තියෙන්නේ මේ මොනවාද කේස මූල කේසේ ඉතාම තුනී සෛලක පොඩි තල්ලුවක් තියෙනවා. පස්සේ අන්තිමට ගිහම මේ net එක වගේ හැදිලා පැසක් පහලා බලගොඩ පස්සේ බා. ඕගොල්ලෝ හිතනවා නම් මේ මේ කලයිට දෙයි කියලා මුල වැඩෙන්න නැහැ. කලයිට දෙන්නේ මුල දාන්නවා කලේ එකක් බලාගෙන පස්සක්. කල කරනාට පස්සේ ඉතා ගන්න බැරි වෙනසක් වෙන අන්තිමට ඇත්ත ස්තුති කරලා ඒ ඇත්තත් යම් ගමනේ කරා. එහෙම නැතු ඒ ඒගොල්ලෝ කියන නිසා මමත් භාවනා කරන්න හිතුවොත් ඌත් අපායි මාත් අපායි. ආදර්ශකුත් නැහැ. නිසා අපිට තියෙනවා අපේ සාසනික වැඩේ කරන ගමන් ලෝක සාසනයට යම් ආදර්ශයක් පිටවන්න. ඒ නිසා කමේ මර්ධන චිත්තක්ෂරේ විතරක් සැලසුම් කරලා කටයුතු කරන්න හදනවා කියලා කියන්නේ අවස්ථාවාදයක් කියලා මට පේනවා. හොඳයි අපි එතකොට ලිඛිත ප්‍රශ්න සමාප්තයි 5යි 10යි වෙලාව වෙන ඒ වගේ කාටද කියන්න ගන්න ප්‍රශ්න කරන දෙයක් නැත්නම් අපි මෙතනින් දවසේ වැඩසටහන නිමව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට ඉස්සෙල් මම අහනවා කාට හරි වෙන කියන කරන්න දෙයක් තියෙනවා මතක් කරගන්න. සම්මන් කියන වාදනයේ ඉන්නේ වයිබ්‍රේෂන් එක දැනෙනවා. මේ ප්‍රතිස්පන්තියේ අපි ආහන ප්‍රතිස්පන්තියේ පරියන්ක භාවනාවේ අවසාන වාක්‍ය දෙක උතන තමයි කියන්නේ. දෙක ගන්නකොට මේ ভাইබ්‍රේෂන් දැනෙනවා. ආනාපාන හොයන්න යන්න එපා. ඒකත් එක්ක ඉන්නේ. එතකොට එයාගෙන එන ඊට වැඩි ගැඹුරට. මේකේ අර වඩා භාවිත කරපු නිසා හිතට එන අවස්ථාවක් ඒක හරියට කියනවා නම් චිත්‍රය බලන්න නැතුව ගැන්වස් එක බලන්න පුරුදු කරපේ කරාට හම්බෙන ලාභය. ভাইබ්‍රේෂන් එක කොයි වෙලාවෙත් තියෙනවා ඒක ගැන්වස් එක වගේ. පටන් ගන්නකොට මේක තේරෙනවා නම් ආයි ඒක අවුල් කරන්න ආනපනෙ වහන්න ඕනේ නැහැ. මෙනෙහි කිර කරන්න ඕනේ නැහැ. මුලමැදක බලන්න ඕනේ නැහැ. ভাইබ්‍රේෂන් එකේ මුලක් මැදක් නැහැ. අමේක මේ ආනපනෙ බලවට පස්සේ හම්බෙන ආනිසංසය මට කෙලින්ම හම්බෙලා තියෙනවා කියලා මේක මේ ඩබල් ප්‍රොමෝෂන් එකක්. කියලා ඒකටම ගිහිල්ලා සතුටු වෙච්ච ගමන් එහෙම මේක සංසිඳනවා. ඊට පස්සේ තේරෙනවා ඒක හිටගෙන ඉන්නකොටත් තියෙනවා. එවිදිනකොටත් තියෙනවා. ඇන්දී ආංශනොට දෙන කවුරුත් ගහපැන ගන්නත් තියෙනවා. ඒක ඒ කවුරුත් ගහපැන ගන්නකොට ভাইබ්‍රේෂන් එක ගිය ගමන් හිනාවක් කරනවා. මේ මේක පැත්තක මේ යකා. මේ පැත්තෙන් වෙන නිකම් මේ බබාලා සෙල්ල මොකුත් යනවා මේ වැඩි සෙල්ල මොකුත් යනවා. එතනදී කියනවා ගණන් ගන්න එපා කාලා බිලින්ගා කියපු දේවල් ගණන් ගන්න එපා කියලා නිකන් එනේ Tamanටම හිතන මොන ජෝක් එකක්ද මේ අපි නටවන්නේ. ভাයිබ්‍රේෂන් දැක්කට පස්සේ ඒක ඒක තමයි හියුමැනිටි කියලා කියන්නේ. ඒක තමයි මනුෂ්‍යකම. ඒක උඩ තමයි ඔය හැම බුබුලු දෙමිල්ලක්ම, ගොජ දෙමිල්ලක්ම තියෙන්නේ. ජීවිතය ගැන ගොජේ. අර බේසික් ඩේටම් ලයින් එක ভাইබ්‍රේෂන් එක තුන බුදු හම්බෙ ඉන්නවත. පතන තමයි ධර්මයේ තියෙන්නේ. අපිට ඒක නීරසයි ඒකාකාරී නිසා. සෙටල් වෙන්නේ නැහැ. එතන ගිය ගමන් අපිට හිතනවා කොහොම කොහොම වුණා, තනි වුණා, පාළු වුණා නිකන්. ගම්ම නිකන් සිරිබේසුනා කියන්නේ. ඒක ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් නම් ඕනම තැනක හොදකලාව තියෙනවා. ඕනම තැනක විවේකයේ තියෙනවා. ඕනම තැනක පිළිචිලකේ තියෙනවා. ඒ කාටවත් අයින් කරන්න බෑ නමුත් ඒකට හිත බඳින්නේ නැහැ. ඒකට මනාප වෙන්නේ මොකද හේතුව අපි මේ සිද්ධි බහුල ජීවිතයකින් පුරුදු වෙලා තියෙනවා. ඔක හරියනවනම් හරි ඒසි. හරි. හරි හොඳයි. මෙයා මේ භවය කියලා බාරගත හැකි. පැවැත්ම කියලා බාර ගන්න පුළුවන්. මැරිචි නැති බාර ලකුණ, නිින්ද කියන නැති බාර ලකුණ, ක්ලාන්ත වෙලා ඉඳි බාට ලකුණු. පියෝ මේක නිකන් නිර්මල අවස්ථාවක්. ක්‍රියාහිත කියලා කියන්නේ. නික්ලේශී අවස්ථාව. මේකට බහ ගන්න පුළුවන් නම් උඩ තියෙන ඔක්කොම කපාගෙන මේක නිකන් හදනවා නම් ඕනම ශබ්ද මැද නිශ්ශබ්දේ තියෙනවා. මේ ශබ්ද ගොඩාක් ভাইබ්‍රේෂන් නිශ්ශබ්ද භාවයේ තියෙනවා. ඒ සෑම ක්‍රියාවක් මැදම අඩිය ভাইබ්‍රේෂන් එක. අනේ ඒක හැබෑ නිවහන කරගත්තා නම් රියල් හෝම් එකේ නැත්නම් ඇට් හෝම් ෆීලිං එක ගත්තා නම් ඕන කෙනෙකුට කියතයි මගේ ভাইබ්‍රේෂන් පුළුවන් කරගන්න. කාට කරන්න. ගැඹුවට බැන්නට නිඳ කරාට ওই ভাইබ්‍රේෂන් එක මුකුත් වෙන්නේ නැහැ. අර කෙලස් තියෙන නිසා තමයි අපි ওই ভাইබ්‍රේෂන් එක තරලා බැලුම් බැලුම් වලට යන්නේ. කෙලස් නැති එකන මේ කණෙන් යවුණා මේ කණෙන් පිට වුණා. එයා ඉන්නේ ভাইබ්‍රේෂන් එකේ දැක්කට නොදැක්කා වගේ. අහුණට නැහැ වුණා වගේ අර ভাইබ්‍රේෂන් එකේ ඉන්නේ. එතකොට යාට රෑ දවල් ක්‍රියා ක්‍රිය ගැන පිළිම ভাইබ්‍රේෂන් එක බලන්න චෙක් කරලා පිළිමකම ගන්න කොහොමද කියන්නේ. ওই ভাইබ්‍රේෂන් එක තමයි අයින්ස්ටයින් කිව්වේ ස්පේස් ටයිම් කියන්නේ. ඕනම තැනක තියෙන ඕක ස්පේස් වෙනසක් නැහැ ටයිම් මැචියුරිටි එකක් නැහැ. මුලැමැදක් නැහැ. මේ ෆ්ලැට් රේට් එක යන්නේ. ඒකට ගියාට පස්සේ තියෙනවා මේක වයසට. කවදාකවත් වයසට. ඉතින් හැම වෙලාවෙම ඒකේ ඉන්න පුළුවන් නම් හැමදාම තිරියන. ඒතකොට සදාරහස පඬිතුක. ඕ සුඛං. එහෙම කියන්නේ දෙන්නේ නැහැ. මේ වැඩේ කියලා ආරක්ෂා කරලා ඉතින් තමයි හොයාගන්න බෑ. ඉතින් අද දවසේ වගේ ඉතින් නම් පොයි කතා කරන කීවරෙන් කරලා කරලා ඒක තමයි හොයාගන්න ඕනේ. හිතන්න දවසක සිද්ධි බහුලලක් හොයාගත්තොත් අපි කොච්චර බුදුන් එක්ක දින්නේ කියලා. අපි කොච්චර ධර්මයත් එක්ක දින්නේ කියලා. කොච්චරක් අපිට සීලේ අරසා වෙනවද? අපිට කොච්චරක් සතිය අරසා වෙනවද? කොච්චරක් මම මැරිලා නැහැ, නිින්ද ගිහලා නැහැ, මේ ක්ලාන්ත වෙලා නැහැ කියන එකට ඔබ තියෙනවා. නමුත් අපේ කාමේ නිසා මේ කතාවෙන් අරකට යන්නේ. මේක අතහැරිය නැත්නම් අරකට යන්නේ. අරකට ගියොත් මේක නැහැ. අහුවෙනකොට තියෙනවා කැන්වස් එක වගේ 3D පෙන්නනවා. පිටිපස්සේ මෙයා තියෙනවා ඉස්සරහ තියෙනක තමයි ඇට්‍රැක්ෂන් එක. ඒකෙන් තමයි අපි සැලසුම් ගන්නෙ. කමක් නෑ කරන ගමන් මේ පිටිපස්සේ තියෙනක මකන්න බෑ. අපි භාවනා කර කර හුරු වෙනවයි කියලා කියන්නේ ඒක මනුස්සකම තියෙනවා. මොන අපි පව් කරත් පින් කරත් මනුස්සකම තියෙනවා. මේ කොච්චර කෑගව නිස්සද්දේ අඩිය තියෙනවනේ. ස්ට්‍රේට් බේසික් මේ මේ ඩේටම් ලයින් එක graph එක යන්නේ උඩනේ. අනේ මේක තමයි ඩේටම් ලයින්. මේක තමයි භවය කියලා. මේක තමයි පැවැත්ම කියලා. ඒකත් එක්ක ජීවත් වෙන කෙනාට උදේ දවල් රැ යෑම පිළිමකමක් මොකක්වත් නැහැ. කොටින්ම ඒ ভাইබ්‍රේෂන් එකේ පශ්චාත්තාපේ තියන්න බෑ. හිතින්නේ නැහැ. ඒ ভাইබ්‍රේෂන් එකේ ටෙන්ෂන් එක හිතින්නේ නැහැ. කෙලෙසකට ඉන්න බෑ. කර්ම රැස් වෙන්න බෑ. ඒක ගෙවෙන්න පුළුවන්. කර්ම කර්ම ගෙවෙන්න පුළුවන්. හරි ආසයි හිතන එක දැන් ඉතින් රැස් වෙන්නේ නැතු කර්ම ගෙවෙන්නේ කීනම් පුරාණ නවන්නති සම්භවම්. තියෙන එක ගෙවෙනවා අලුතෙන් රැස් වෙන්නේ නැහැ. ඒකට හිතනවා දැන් නම් ජීවත් වෙන එකේ වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ අර එරියස් ඔක්කොම ගෙවෙනවානේ. කැතැසිස් එක යනවා. එතකොට තේරෙනවා භ්‍රමචර්යය. ඒක තමයි අහෝ සුඛං එන්න තමයි ඒක තමයි සදාරම්ති පඬිතෝ. පඬිත ඒක තමයි අභිරමණය කරනවා. ජයග්‍රහණ, පාඩු, ලාභ, සත්කාර, සැප දුක් වේදනා මෙව නෙවෙයි. මේ ඩේටම් ලයි. මේ අන්තිම බෝරි. පටන් ගන්නකොට වරින් වර දකින්නකොට හරි හිලේරියස් ඒක හරිම ඇඩ්වෙන්චර් එකක්. ඒකටම ගියාට පස්සේ ඕන වෙලාවක එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ පේනවා ඉඳලා ඉඳලා ටිකක් කක්ක ටිකක් කන්න ඕනේ. කක්ක ටිකක් ගහ ගන්න ඕනේ. ඉඳව ගන්න ඕනේ. කවර රණ්ඩු කරන්න ඕනේ. දැන ගන්න ඕනේ කියලා හිතෙනවා. මේ මිනිස්සුද කියලා බලන්න බෑ. ඒක නා spiritual being doing a human errors කියලා. ඒකට කවුරුත් එක බැලලා කවුරු හරි බලන්නේ අපෝ භාවනාකාරයෙක් ලම්බෝ මොනවද ගන්න? අඩේ ඇත්තටින් නම් මාත් මිනිස්සෙක් නේද? පණ භාවනාකාරයෙක් නේද කියලා උට කල්පනා වෙනවා. අපි ජොලියක් යනවා. මේ මනස විතරයි මේ යන්තම් බෙන්ද දුර නැත්නම් මේ කොහෙද ඉන්නේ? මම මිනිස්සෙක් කියලා තේරෙන්නේ අර ස්පිරිචුවල් වලට ගිය පාට කඩාන වැටෙනවා. වැටචාම හියුමන් එරර් එකක් කියනවා. ඊක තමයි බුදුහාමුදුරුවෝ සූත්‍ර කියලා කියලා තියෙන්නේ මේ ස්පිරිචුවල් බීන් දන්න හියුමන් එරර්ස් ඒව තමයි සූත්‍ර වෙලා තියෙන්නේ. ස්පිරිචුවල් බීන් එකව කාටවත් කොමියුනිකේට් කරන්න බෑ. ඒ කියන්නේ වෙන ප්ලේන් එකක. ස්පිරිචුවල් ඒ කියන්නේ ආධ්‍යාත්මික පුරුෂයෙක් මානව කරද්දක් කරන්න. ඒකට මානවයට කනෙක්ට් වෙනවා. මානව මනසෙන් ඒක තමයි ඉතිහාසගත වෙන්නේ. ඒක තමයි සූත්‍ර කියන්නේ. දැන් මුලින් අපි කරන්නේ මානවයේ ස්පිරිටේ ආධ්‍යාත්මික කෙනෙක් බවටපත් වෙනවා. පස්සේ අන්තිමට ආධ්‍යාත්මික පුරුෂයෙක් ආධ්‍යාත්මයට පත්‍චේ මානව වැඩි කරනවා. ඒක උරතලයක් ඒක පවු නෙවෙයි. ඒක නිකන් මේ උරතලයක්. බුදුහාමරේව හරියට අගය කරලා තිනවා ඔය මගේ පුතාගේ වසලෑ වසලෑ කිව්වට ඌ එහෙම කියන්නේ නෙමෙයි. හිතලා නෙවෙයි හැටි උගේ. ඌ අසලෑ කියන්නේ පෙර පරණ පුරුද්දක ඌ වක්කඩොලින් පැනලා ගියට කෙලස් නැහැ. මගේ පුතාට එහෙම කෙලස් කරන්න බෑ. ඌ rahat වෙලා ඉන්නේ නැහැ ඌත් වක්කඩෙන් පයින්නවා. ඔච්චර දෙරිද? ඕ සුඛා. සමහර වෙලාවට භාවනාව පටන් ගන්නකොට ඇඟේ කොහොම දැනෙනවනේ අර පොඩ පොඩ ඇඟ සෙටල් වෙනකොට අත් මේ ඔක්කොම දැනෙන්නේ නැති වෙනවනේ ඊට පස්සේ නේතර ස්වාමීන් වහන්සේ කියන්නේ නිකම් කුඩු බලාගෙන ඉන්නකොට අර කුස්ම දැනෙනවා කියලා ඒ සමහරක් වෙලාවට මේ අර නිකන් අර හිත එනවා නිකන් හරිම කාම් ලෙවල් එකට අර හුස්ම ගන්න එක බලනවා කියක් කන්දරයක් වගේ. මොකද ඉතර ඉතින් එතකොට මේ මේ පැත්තට හිස මේ මනස යොමු කරන්නේ නැත්නම් මේ ආනාපානයට යොමු කරන්නේ හොඳ. ඒක නිසා තමයි මම කියුවේ සිටින් එකේ අන්තිම වාක්‍ය දෙක මම කියන්නේ අනකොටම හිත කෙලිම ප්ලග් වෙනවා ভাইබ්‍රේෂන් එකට කරුණා කළ මේ ආනාපාන පිම්බීම ඇවිදී මුල මැද අඳුරලා දෙන්න කියලා කක්ක කරගන්න එපා. ඒකද පවයි කියන්නේ. ඒකට ඒක කොයි වෙලාවදී කරන්න ඕන කියලා යෝගාවචරයේ අත්දැකීමෙන් කියනවා මිසක් ආධුනිකයට මේක ඉන්ට්‍රොඩියුස් කරන්න බෑ. ආධුනික මේ දෙකම දන්නේ නැහනේ. දන්නේ කරන්න කියද මේ මෝඩ් එකට ආවට පස්සේ අපිට ඒක සින්දුවක් කියලා පස්සේ තව සින්දුවක් කියන්න පුළුවන්. මෝඩ් එකේ ඉන්නවා. මූඩගේ බැරි නම් ඉතින් අපි මූලක ඉඳලා ඇහැතිලා ටික ටික ටික කරලානේ මූඩකට ගන්න මූඩට ආවට පස්සේ යන්න පුළුවන්. ඉතින් මූඩට ගියට පස්සේ ඊගාක පටන් ගන්න ආය පොරක් කුටි කරන්න ගත්තොත් ඉවරයි. ඒක තමයි මුලකලාවට මේ ගොඩාක්කල් භාවනා කරනකොට පස්සේ අපි දැන් ඉන්න තැන කොහෙද කියලා අඳුරගන්න නැතුව අර බේසික් ගියස් වලට දාගන්නවා. එන්නේ මේ වෙලාවට කෙලිම මර්ජ් වෙන්න පුළුවන් ඉන්න ස්පීඩ් එකට. ඒක වෙන්නේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වල. ඒක වෙන්නේ කට්ටියක් භාවනා කරනවා. ඒ ভাইබ්‍රේෂන් එන ගියාම යනකොට ප්ලග් වෙන්නේ high vibration. ඊට පස්සේ ඒක ආයේ මේ මූලික අරමුණු ගන්න, රූප හොයන්න, මුලමඳාක බලන්න යන්න හදනවා කියලා කියන්නේ නිදාගිය බබිකුට කතා කරලා නම් බබා ඔයා දොයිද කියලා. ඔබ හොඳටම නිින්දේ. අම්මා මැට්ටා. අම්මා කියනවා පුතා ඔයා දොයිද? අර උඩ තේරෙනවා මේ අම්මෙක් නෙමෙයි මේ යමෙක් කියන්නේ. මේ ඉඳා ඉන්න කයි මොන දහන් න්‍යායමේ බුද්ධිද කියලා. එනේ වන් නැලෙවි කවියක් කියන්නද කියලා ඇහුවොත් එහම අරුම කරනවා කියන්නේ. බුද්ධියෙන් ඉන්න එකට මොන නැලෙවිද කරනවා. ගාක් වෙලාවට පොදු කමටහන් දෙන්න ගියාම සමහර වෙන්නේ හයි ভাইබ්‍රේෂන් එකේ සමහර ඉන්නේ රූප වල. ඉතින් එතකොට කොමියුනිකේට් වෙන්නේ නැහැ. එනාර හයි ভাইබ්‍රේෂන් එක කරන කතා කරනවා මෙයාට දිරවන්නේ කියන්නේ මෙයාට දිරවන එක තමයි. නමුත් අනිත් එක නම් දැනගන්න මම පහු කරලා තියෙන්නේ. අපි පැහිය වෙන්න නෙමෙයි මේ කතා කරන්නේ. අයි මොහොතකට ආවන එහෙම ඒක නිදාගත්ත කොටියන්න නිදාගන්න අරලා ඉන්න එකයි තියෙන්නේ. අවශ්‍ය ගන්න යන්න එපා. අවසන්න ගියොත් අපි හිතනවා අනේ මට ආනාපානෙ පේන්නේ නැහැ මට ආස්වාසිය මුල පේන්නේ නැහැ මැද පේන්නේ නැහැ කොහොමද සාංශ මුල මැදක බලන්නේ කියලා අහන මේ කිවිච්ච ආනාපාන. ඉතින් ඒ භාවනා ගෲප් එකක් එක්ක කාලයක් වැඩ කරගෙන යනකොට මගේ අත්දැකීම තමයි ඒ භාවනා කරපු අයට ක්‍රියාකල් එකට කරගෙන යන අයට කෙලින්ම කියලා දෙන්න පුළුවන් ප්ලග් වෙන හැටි. ආධුනිකයා ඒකට වැරදි අදහසක් කරනවා. නමුත් ආධුනිකයාට කියන වචනේ මෙයාට තේරුම් ගන්න බැරි කමන්නේ. හැබැයි යා පොතේ ගුරෙක් නම් තේරුම් ගන්න බෑ. හැබැයි නම් රේකී ක්‍රමයට හේතන කෙනාට තේරුම් ගන්න බෑ. එයා රැඩිකල් නම් 3D අල්ලන්න පුළුවන් කෙනෙකුට නම් තේරෙනවා මේකයි කියන්නේ. තාමත් ඔළුව හොල්ලන එකක් තේරෙනවා වගේ. නෝ ලාවට. හොඳයි එන්න අපි දැන් පහමාරයි. එන අපි අද දවසත් කවුරු කවුරු බලාපොරොත්තු වෙච්ච විදියට සීතුම් පැතු නිෂ්ඨ වෙන විදියට සම්පූර්ණ වෙච්ච දවසක් නිසා අපි සංවිධානයේ පිළිිනු පිළිිනු උදව් කළා වූ සීතු සත්පුරුෂ මණ්ඩලට අපි අපි කොච්චර බැන්නත් අපි නෑ ඉඳ මේ පිටින් අත්පත් වේවා මොකද ඉඳලාගේ ලේමස්නේ අපි ඇගේ තියෙන්නේ ඒ නිසා අර ගිය පාර විචේ කරනාට පස්සේ එකනා කිව්වා අපිට මේ මේ ඉන්න ඉඩ දුන්නේ දුව ආදරුවනේ ගෑණි මිනිහනේ ඒගොල්ලෝ නම් පින් සිද්ධ වේවා කියලා. ඒ අත්තන්ටත් ඒ වගේම ඉපී පරමාර්ථය නැවත නැවත සීපත් කිරීමටත් ඍජු කර ගැනීමටත් මේ දවස පුරා ආරස් කර ගන්න ලද කුසල එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඊතාවතා ආදී ගාථා සජ්ජහනාට පෙළඹෙමු. එතාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එතාවතාච කම්මේහි සම්පතං භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එතාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං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 සතං සමාධිමෝ හෝතු යාව නිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු